පෙරවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙන්සුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද දිනත් ධර්ම සාකච්ඡාව සඳහා සහ සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු පින්වත් ඔබ සැමට රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අදට નિયમિત මාතෘකාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි පසුගිය සතියේ අවසාන වෙනකොට අකුසල චෛතසික 14ම සාකච්ඡා කරලා අවසන් කළා. අද අපට ආරම්භ කරන්න තියෙන්නේ සෝබන චෛතසික පිළිබඳ. අපි පසුගිය සතියේත් පුංචි හැඳින්වීමක් කළා ඒ පිළිබඳව. සෝබන චෛතසික වල මුලින්ම පැහැදිලි කරන්නේ සෝබන සාධාරණ චෛතසික. සෝබන චෛසික ඔක්කොම 25ක් තියෙනවා. ඒ 25න් 19ක්ම සෝබන සාධාරණ චෛතසික. දැන් අපි අකුසල චෛතසික ගැන කතා කළාම අකුසල චෛතසික 12යි තියෙන්නේ මේ 14යි තියෙන්නේ. ඒ 14න් හතරක් තමයි අකුසල සාධාරණ. ඒ කියන්නේ මෝහ, අහිරික, අනොත්තප්ප, උද්දච්ච ඔය චෛතසික හතර පමණයි අකුසල සාධාරණ චෛතසික. ඒ කියන්නේ සෑම අකුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන අකුසල චෛතසික. ඒ වගේම වෙනත් වෙනත් අවස්ථාවලදී යෙදෙන අකුසල චෛතසිකත් ඔක්කොම ගත්තහම සියලුම අකුසල චෛතසික තියෙන 14යි. නමුත් සෝබන චෛතසික කියන්නේ සිත පිරිසිදු කරන, සිත පැහැපත් කරන, කුසලයට අනුබල දෙන කුසල චෛතසික කුසල පක්ෂයට උපකාර කරන චෛතසික තියෙනවා 25ක්. එතකොට මේ කතා කරන්නේ අර මුලින් කියපු චෛතසික වලට අමතරව. ඒ කියන්නේ සම්බචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා. එතකොට ඒ හත සෑම සිතකම අනිවාර්යෙන් යෙදෙනවා. ඊළඟට අපි කතා කළා ප්‍රකීර්ණක චෛතසික කියලා. ප්‍රකීර්ණක චෛතසික කුසල් වලත් අකුසල් වලත් දෙපැත්තෙම යෙදෙනවා. එතකොට අන්නේ ඒ ඒ කොටස තමයි අභිධර්මයේ අන්‍ය සමාන චෛතසික 13 කියලා හඳුන්වන්නේ. එතකොට ඒ චෛතසික ටිකට අමතරව අනිවාර්යෙන්ම කුසල් සිත්වල පමණක්ම යෙදෙන දැන් අර සබ්බචිත්ත සාධාරණ නම් කුසල අකුසල විපාක ක්‍රියා හැම එකම යෙදෙනවානේ. ඊළඟට ප්‍රකීර්ණක චෛසික කුසල අකුසල් දෙකේම යෙදෙනවානේ. දැන් මේ කතා කරන්නේ කුසලයේ පමණක්ම යෙදෙන චෛසික. අපි දැන් මෙතෙක් දවස් කතා කළේ අකුසලයේම පමණක් යෙදෙන චෛතසික. එතකොට එහෙම වෙන් කරලා ගත්තහම අකුසල් සිත්වල පමණක්ම යෙදෙන චෛතසික තියෙන්නේ 12යි. කුසල් සිත්වල පමණක්ම යෙදෙන චෛතසික තියෙනවා 25ක්. එතකොට ඒ පැත්තෙන් බැලුවහම කුසල පක්ෂය දියුණු කරන්න ශක්තිමත් කරන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. තවත් අපි සිහිපත් කළා දැන් කුසලයටත් අකුසලයටත් මූලයන් තුනක් තියෙනවා. ලෝභ ද්වේෂ මෝහ කියන මූලයන් තුන පාදක කොටගෙන තමයි අකුසල් ජනිත වෙන්නේ. අලෝභ අද්වේෂ අමෝහ කියන මූලයන් තුන පාදක කොටගෙන තමයි කුසල් ජනිත වෙන්නේ. එතකොට මේ මූලයන් පිළිබඳව ගත්තහම අපිට පේනවා හේතු තුනම යෙදিলা පවතින සිත් තියෙන්නේ කුසල් සිත්වල පමණයි. අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු තුනම යෙදෙන සිත් තියෙන්නේ කුසල් සිත් පමණයි. අකුසල් සිත්වල හේතු තුනම යෙදෙන්නේ නැහැ. අකුසල් සිත්වල හේතු දෙකක් හෝ එකක් පමණයි. එකක් යෙදෙනවා නම් මෝහ මූලික සිත, දෙකක් යෙදෙනවා නම් මෝහයයි ද්වේෂයයි හෝ මෝහයයි ලෝභයයි හෝ. මොකද ලෝභ ද්වේෂ දෙක එක් සිතක යෙදෙන්නේ නැති නිසා. එතකොට අකුසලයේ අපට හමු වෙන්නේ ද්වි හේතුක සිත් සහ ඒක හේතුක සිත්. හැබැයි කුසලයේදී අපිට ඒක හේතුක සිත් කියලා වර්ගයක් හමු වෙන්නේ නැහැ. හමු වෙන්නේ ද්වි හේතුක සහ ත්‍රි හේතුක සිත්. يعني එක්ක අලෝභ ද්වේෂ දෙක අනිවාර්යෙන් හිතන දැන් අපි ඉදිරියට කතා කරනකොට මේ සෝබන සාධාරණ චෛතසික. ඒ කියන්නේ හැම කුසල් සිතකම අනිවාර්යෙන්ම යෙදෙන සෝබන චෛතසික 19ක් තියෙනවානේ. ඔක්කොම සෝබන චෛතසික 25යි 25න් 19ක්ම හැම කුසල් සිතකම අනිවාර්යයෙන් යෙදෙනවා. එහෙම යෙදෙන ධර්ම දෙකක් තමයි අලෝභය සහ අද්වේෂය. එතකොට මේ දෙකම අනිවාර්යෙන් කුසල් සිත්වල යෙදෙනවා. එතකොට කුසල් සිත් ගත්තාම ඒක හේතුක වෙන්නේ නැහැ. අනිවාර්යෙන් අලෝභ අද්වේෂ කියන හේතුන් දෙකම තියෙන නිසා කුසල් හැම විටම ද්වි හේතුකයි එහෙම නැත්නම් ත්‍රි හේතුකයි අකුසල් හැම විටම ද්වි හේතුකයි හෝ ඒක හේතුකයි. ත්‍රි හේතුක අකුසල් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට බැලුවහම අපිට පේනවා කෙනෙකුට කුසලය වැඩි දියුණු කරන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඉඩක් තියෙනවා. එතකොට ස්වභාවයෙන්ම සත්‍යයන් නැඹුරු වෙලා තියෙන අකුසලයට තමයි. ඒක තමයි සත්වයාගේ මූලික ස්වરૂපය. ඇලෙන, බැඳෙන, ගැටෙන, මුලා වෙන ගතිය. නමුත් ඒකෙන් නැගිටින්න යම්කිසි කෙනෙකුට ඕන නම් ඒ සඳහා අපට සබාධම තුලින්ම ලොකු සහයෝගයක් ලබා දීලා තියෙනවා අපට කුසලයේ අවදි කරන්න. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි අකුසලය දුරු කරන්න කුසලය වඩන්න මෙය කළ හැකි මෙය කළ නොහැක්කක් නොවේ මේක කළ නොහැකි ධර්මයක් නම් මම නුඹලාට මේක කරන්න කියලා කියන්නේ නැහැ. මේක කළ හැකි නිසායි නුඹලාට අවවාද කරන්න මේක මේ විදිහෙන් කරන්න කියලා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ මෙන්න මේ විදිහට උත්සාහ කළොත් ඒක පුහුණු කරන්න පුළුවන් සාධක ගොඩාක් තියෙනවා. දැන් මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ. මෙතන තියෙන්නේ නාම රූප ධර්ම ටිකක්. එතකොට මේ නාම රූප ධර්ම අතර අපි දන්නවා බහුලව යෙදෙන ධර්ම සහ ප්‍රබලව යෙදෙන ධර්ම තමයි ඉදිරියෙන් ඉදිරියෙන් පළදරන. ඒක හොඳද නරකද කතාවක් නෑ. හේතුව ප්‍රබල ප්‍රබල විපාකයක් ඇති කරනවා. හේතු බොහොමයක් එකට යෙදෙනවා වඩා තීව්‍ර විපාකයක් ඇති කරන්නට සමත් වෙනවා. එතකොට දැන් බහුල හේතු ගත්තහම අපට කුසලයට තමයි බහුල හේතු තියෙන්නේ. එහෙනම් කොහොමද අකුසලයේ බලවත් වෙන්නේ? අකුසලයේ බලවත් වෙන්නේ තීව්‍රතාවය තුළ. එතන අකුසලයට හේතු අඩු වුණාට ඒ වගේම චෛතසික ධර්මවල සහයෝගය අඩු වුණාට නැවත නැවත භාවිත බහුලීකృత ස්වභාවය නිසා සසර ගමනේ බහුලව සත්වයා එයම ප්‍රගුණ කරලා තියෙන නිසා ඒ භාවිත බහුලීකృత ගුණයෙන් අකුසලය වඩා තීව්‍ර වෙලා තියෙනවා. වඩා බලවත් වෙලා තියෙනවා. ඒතර හේතු වශයෙන් සාධක වශයෙන් ගත්තොත් කුසල පක්ෂයට තමයි හේතු සාධක වැඩි. අකුසල පක්ෂයට අඩුයි. අඩු වුණාට අකුසලය බොහෝ විට බලවත්. ඇයි බලවත් වෙන්නේ? අර භාවිත බහුලීකృత ගුණයත් එක්කලා. ඉතින් යම්කිසි කෙනෙකුට මේ ස්වභාවයේ තේරුම් අරගෙන අර අකුසලයේ තියෙන බලවත්භාවය යට කරන්න පුළුවන් මට්ටමට මේ කුසලය බලවත් කරන්න පුළුවන් නම් එතනදී කුසලයේ බලවත්භාවය දියුණු කරගන්නට ගොඩාක් සහයෝගය ලැබෙන චෛතසික ධර්ම තියෙනවා. ඒවා තමයි මේ සෝබන චෛතසික කියලා හඳුන්වන්නේ. ඒ බඳු චෛතසික වෙනම 25ක්ම තියෙනවා. එයින් 19ක්ම සෝබන සාධන කියන්නේ හැම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන කුසලයට පක්ෂපාත කුසලයට හිත කර කුසලයට සහාය දෙන කුසලය බලවත් කරන ධර්ම 19ක් තියෙනවා. ඒ 19 තමයි සෝබන සාධාරණ චෛතසික කියලා අපි මුලින්ම කතා කරන්නේ. ඒතර සෝබන සාධාරණ චෛතසික 19 මෙහෙම දක්වලා තියෙනවා සද්ධාවය, සතිය, හිරිය, ඔත්තප්පය, අලෝභය, අද්වේෂය, తත්‍ර මජ්ජත්තතාවය, කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය, කාය ලහුතාව, චිත්ත ලහුතාව, කාය මුදුතාව, චිත්ත මුදුතාව, කාය කම්මඤ්ඤතාව, චිත්ත කම්මඤ්ඤතාව කාය පාගුඤ්ඤතාව, චිත්ත පාගුඤ්ඤතාව, කායුජ්ජු කතාව, චිත්තුජ්ජු කතාව කියන මේ චෛතසික 19. එතන දැන් මෙතනදී කාය චිත්ත කියලා වචන දෙකක් අපට ඇහෙනවා. එතනදී කාය කියලා කියන්නේ මේ භෞතික කය සම්බන්ධ කතාවක් නෙමේ. චිත්ත කියලා කියන්නේ සිත සම්බන්ධව ක්‍රියාත්මක වෙන චෛතසික ධර්ම. මෙතන කාය කියලා කියන්නේ චෛතසික ධර්ම කියන අදහස. එතකොට දැන් අපි හිතමුකෝ කාය පස්සද්දි චිත්ත පස්සද්දි. ඒතර චිත්ත පස්සද්දි කියලා කිව්වහම සිත සැහැල්ලු කරන චෛතසික කාය පස්සද්දි කියලා කිව්වහම චෛතසික ධර්ම සැහැල්ලු කරන ගුණය. එතකොට චෛතසික සැහැල්ලු කරන ගුණයක් වෙනම තියෙනවා සිත සැහැල්ලු කරන ගුණයක් වෙනම තියෙනවා. මේ දෙකම චෛතසික ධර්ම දෙකක්. එතකොට ඒවා එකටම යෙදෙනවා. කය සැහැල්ලු කරනකොට ඒ සිතේම චෛත මේ සිත සැහැල්ලු කරනකොට ඒ සිතේම චෛතසික ධර්ම සැහැල්ලු කරන ඒ ගුණයත් ඇති චෛතසික ධර්ම සැහැල්ලු කරනකොට සිත සැහැල්ලු කරන ගුණයත් ඒත් එක්කම ඇති වෙනවා. ඒවා ඒකාබද්ධව සිද්ධ වෙන යුගල වශයෙන් ක්‍රියාත්මක වෙන චෛතසික ධර්ම. ඒ නිසා එතන කාය කියන වචනේ පාවිච්චි කරන්නේ මේ භෞතික කය සම්බන්ධව නෙමෙයි චෛතසික ධර්ම කියන අදහසින්. එතකොට එහි පළමු කාරණය තමයි සද්ධා. දැන් අපි අකුසල චෛසිකවල අවසානයේට කතා කළා විචිකිච්ඡාව. ඒතර විචිකිච්ඡාව කියලා කියන්නේ ඒකද මේකද කියලා තීරණයකට එන්න බැරි ගතිය, සැක කරන ගතිය, ඊබඳු ස්වභාවයක් තමයි විචිකිච්ඡාවේ තියෙන්නේ. එතකොට ඒ විචිකිච්ඡාව සද්ධාවට ප්‍රතිවිරුද්ධ ධර්මයක් කියන බව අපි ඉගෙන ගත්තා. දැන් මේ චෛතසික ධර්ම සෝබන චෛතසිකවල මූලිකවම පැහැදිලි කරන්නේ ඒ විචිකිච්ඡාවට ප්‍රතිවිරුද්ධ වූ සද්ධා නැමැති චෛතසික. ඉතින් ඒවා අනිවාර්යෙන් මේක මේ අනුපිළිවෙලකට විස්තර කරන්න ඕන කියලා එකක් නෑ. මේ 19 මේ 19 කොහොම හරි අපිට විස්තර කරගන්න පුළුවන්. හැබැයි මේ මේ දක්වලා තියෙන්නේ යම්කිසි පදනමක් මත මොකද වඩා ප්‍රමුඛ වෙන, වඩා ප්‍රබල වෙන, මූලික වෙන ධර්ම මුලින් මුලින් දක්වලා තියෙන බව පේනවා. එතකොට සද්ධාව කියන්නේ මොකද්ද? අපි දන්නවා, අහලා තියෙනවා, තේරුම් අරන් තියෙනවා යම් ප්‍රමාණයකට සද්ධාව කියලා කියන්නේ පිළිගැනීම, විශ්වාසය, ඇදහිීම කියන අර්ථය. මොනවා ගැන පිළිගැනීමද? මොනවා ගැන ඇදහිීමද? මොනවා විශ්වාස කිරීමද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳ සද්ධාති තථාගතස්ස බෝධි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගන්නා බව තමයි ප්‍රධාන සද්ධා. එතකොට ධර්මයේ ස්වාක්කාත බව සංඝයාගේ සුපටිපන්න බව මේවා ඊට පස්සේ සද්ධාවත් එක්ක බැඳෙන ප්‍රධාන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය. ඇයිද බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගැනීම ඊතරම් මූලික වෙන්නේ? අපට සම්පූර්ණම නිර්වාණගාමිනී මාර්ගය මේ සසර ගමන නිමා කිරීමේ මාර්ගය විවෘත වෙන්නේ මෙබඳු ගමන් මඟක් පිළිබඳව අපට සුතමය ඥානයක් ඇති වුණොත් විතරයි. කියන්නේ අහලා දැනුමක් ඇති වුණොත්. එහෙම අහලා දැනගන්නේ නැතිව අපිට මේක වටහා ගන්නට ක්‍රමයක් නැහැ. ඒතර සම්මා සම්බුදුවරු තමයි වෙනත් කෙනෙකුගෙන් අහලා දැනගන්නේ නැතුව ස්වඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ ඒත් අවසාන භවයේ පමණයි. ඊට පෙර ආතෝ උන්වහන්සේලාත් බුදුවරු ඇසුරු කරමින් ශ්‍රාවකයෝ ඇසුරු කරමින් මේ ධහම අහලා දැනගෙන ප්‍රගුණ කරන්නේ. ඒතර අවසන් ආත්ම භාවයේ උන්වහන්සේලා ස්වඥානේ ඒ අවබෝධ කරනවා. ඒතර ශ්‍රාවකයෝ හැටියට විශේෂයෙන් අපිට මේක අහලා අවබෝධ කරන්නට තමයි වැඩි ඉඩකඩ තියෙන්නේ වඩා පහසු. ඒතර යමක් අහලා අවබෝධ කරන්න නම් ඒ අහන දේ පිළිබඳව අපට විශ්වාසයක් තියෙන්න අහන දේ පිළිබඳ විශ්වාසයක් තියෙන නම් ඒක කියා දෙන කෙනා පිළිබඳව අපිට විශ්වාසයක් තියෙනවා. ඒතර කියා දෙන කෙනා මෙබඳු කරුණක් කියන්නට සුදුස්සේ. පූර්ණ සුදුසුකම් ඇතුවයි මේ කතාව කියන්නේ. අන්න එහෙම අපිට පිළිගැනීමක් විශ්වාසයක් ගොඩ නැගුණොත් තමයි අපිට ඒ පුද්ගලයා කියන දේ කිසිම ගැටලුවක් නැතුව අපි ඒක අඩුතරමින් 100ට 100ක් අපිට ඒක පුහුණු කරන්න බැරි වුණත් පුහුණු කරන්න ඕන කියලා හැඟීමක්වත් මේක වටිනවා මේක වැදගත් මේක අපි පවත්වන්න ඕන කියන අදහසක් හරි එන්නේ අර මේ ප්‍රකාශනය කරන කෙනාගේ සුදුසුකම පිළිබඳව අපිට යම්කිසි විශ්වාසයක් තිබුණා තමයි. එතකොට ඒ විශ්වාසය මත තමයි මේ දේශනාව අපි විශ්වාස කරන්නේ, ගරු කරන්නේ. ඒ දේශනාවට ගරු කළොත් තමයි මේ මග අපි ගමන් කරන්නේ. එතකොට තමයි මේ මග යන ශ්‍රාවක පිරිසක් ගොඩනැගෙන්නේ. මේ විදිහට ධර්ම රත්නය සංඝ රත්නය පිළිබඳව අපේ මනසේ පැහැදීම වැටහීම විශ්වාසය ගොඩනැගෙන්නේ බුද්ධ රත්නය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය. උන්වහන්සේ මේ බඳු කරුණක් පැහැදිලි කරන්න යෝග්‍යතාවයක් තියෙන කෙනෙක්. උන්වහන්සේ මේ සියල්ල පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගත්තු කෙනෙක්. කියන මේ කාරණය ගැන අපට පැහැදිලි වැටහීමක් විශ්වාසයක් තියෙනවා. එහෙම තිබුණේ නැතිනම් සමස්ත නිර්වාණගාමිනී මාර්ගය පිළිබඳව අපට සැකසංකා ඇතිවීමේ ඉඩකඩ වැඩි. දැන් අපිට පේනවා සමහර කිහි පින්නතුන් පමණක් නෙමෙයි ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා අද හුඟක් වෙලාවට ඒ ධර්ම කරුණු පිළිබඳව විවිධ අර්ථකතන දෙන්න. ඒවා පිළිබඳව සැක පළ කරන්නට පෙළඹිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිබඳව පවා යම් යම් සැකසංකා මතු කරන්නට පෙළඹිලා තියෙනවා. එතකොට ඇයි අපි පසුගිය සතියේ පැහැදිලි කළා ඒගොල්ලන්ට ඒක දැනෙන්නේ ගැඹුරු ඥානයක් වගේ. ඒ කියන්නේ අනිත් අයට නොයටහෙනු කාරණේ මට තමයි වැටහෙන්නේ. මෙතෙක් කාලයක් මේ අනිත් අය නිකන් අන්ධකාරය අතපත ගාලා තියෙන මෙතෙක් කාලයක් ඒගොල්ලන්ට නිවන් මඟ විවෘත වුනේ දැන් අපි තමයි මේක අලුතෙන්ම විවෘත කරගත්තේ අපි තමයි මේ සැබෑ මඟ ගමන් කරන්නේ අනිත් අය මෙච්චර කාලයක් නිකන් අන්ධකාරේ ගිහිල්ලා තියෙන්නේ අන්න ඒ විදිහට Tamanට හැංගෙන්න ගන්නෝ ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විවේචනය කරන්නට පවා Tamanට හැකි වෙන්නේ එහෙම සියුම් විදිහට Taman ඒව දිහා බලන නිසායි වගේ ඒ තමන්ගේ අඥානකමම ප්‍රඥාවක් වගේ පෙනෙන්නට ගන්න. අපි මුලින් කතා කළානේ එහෙම ප්‍රඥාව වගේ පෙනී හිටින මෝහයත් එක්කලා එකතු වෙන චෛතසික ධර්ම පිළිබඳ විතක්කය, ਵਿਚාරය, ඒ වගේම මානය, මෝහය, දිට්ඨිය. එතකොට මේවා එක්ව යෙදෙනකොට එතන එතන ඥානය වගේ ගතියක් පෙනෙන්නට ගන්නවා. ප්‍රඥාව නෙමෙයි. හැබැයි ප්‍රඥාව වගේ තමයි පෙනී හිටින්නේ. වංචක ධර්මයක් හැටියට. එතකොට ඒතනත්තට කොහොමවත් මේ ඇති වෙන්නේ විචිකිච්ඡාවයි කියන එක ඒත්තු ගන්නන්න බෑ. ඔහුට ඇති වෙන්නේ අපි නිකන් මේ අන්ධ භක්තියෙන් දේවල් පිළිගන්න එක සුදුසු නෑ. සද්ධාව තියෙන්න ඕන. ඒක ආකාරවතී සද්ධාාවක් වෙන්න ඕන. ඒ ආකාරවතී සද්ධාව වෙන්න මෙන්න මේ විදිහට අපි ඒවා දිහා බලන්නට ඕන. දැන් අපි පසුගිය සතියේ කතා කළා බුදුරජාණන් වහන්සේ පවා ශ්‍රාවකයන්ට ආරාධනා කරනවා තථාගතයන් වහන්සේ පිළිබඳව සද්ධාව නිකම් ඇති කරගන්න එපා. ඒක විමසා බලන්න. ඇත්තරම තථාගතයන් වහන්සේ මේ බඳු ගුණවලින් යුක්තද ධර්මය ස්වාක්කාතද සංඝයා සුපටිපන්නද කියන මේ කාරණා පිළිබඳව හොඳට විමසලා අධ්‍යයනය කරලා වටහා ගන්න. දැන් මේ යෝජනාව වෙනත් කාරණා. අපි පසුගිය සතියේ කතා කළා විචිකිච්ඡාවේ දෙපැත්තක් තියෙනවා. විචිකිච්ඡා නැමැති චෛතසික ධර්මයක් තියෙනවා. ඒක අකුසල චෛතසික. ඒකෙන් කරන්නේ තීරණයකට එන්න බෑ. ඒකද මේකද මේක මෙහෙම වෙන්න පුළුවන්ද මෙහෙම වෙන්න පුළුවන්ද කියලා සැක කරන දෙපැත්තට යන ගතිය. ඒ වගේම නීවරණයක් නොවන විචිකිච්ඡාවකුත් තියෙනවා. ඒක එක චෛතසික ධර්මයක් නෙමෙයි. ඒක චෛතසික ධර්මයක් හැටියට එදෙනවා නම් ඒක අකුසල චෛතසිකය. හැබැයි අර වෙනත් අවස්ථාවල අපිට විචිකිච්ඡාවේ ස්වરૂපයෙන් කියන්නේ ඒකද මේකද ඒක මෙහෙමත් වෙන්න පුළුවන් නේද මෙහෙමත් වෙන්න පුළුවන් නේද මේ කියන කතාව හරිද කියලා මේ විදිහට යම් කෙසේ සැක කරන ගතියක් ඇති වෙන්න පුළුවන්. එතන ඥාන සංප්‍රයුක්ත වේක ඇති වෙනවා ඒ තුලින් තමයි විමසිලිමත් බව ගොඩනගන්නේ. ඒ නිසා තමයි අපි පෙර දිනේ කිව්වේ අර කාලාම මේ කේසපුත්ත නියම් ගමේ කාලාමෙන් බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා ස්වාමීනි එක එක ශාස්ත්‍රවරු ඇවිල්ලා අපට කියනවා ඒ ඒගොල්ලෝ කියන එකමයි හරි අනිත් ඔක්කොම වැරදි කියලා. ඊළඟ එක්කෙනත් ඇවිල්ලා ඒ කතාවම කියනවා. දැන් අපි මොකද්ද පිළිගන්නේ? මොකද්ද අපි විශ්වාස ගන්න? කොයිකද හරි කියලා අපි තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණේ තමයි අලංගෝ කාලාම කංකිතු අලං විචිකිච්ඡිතු. එතකොට මෙතන සැක කරන්නම වටිනවා. මෙතන විචිකිච්ඡා කරන්නම වටිනවා. ඒ විචිකිච්ඡා කළ යුතු තැනකම සැක කළ යුතු තැනකම තමයි ඔබට සැකේ විචිකිච්ඡාව ඉපදිලා. දැන් මුතුරාජානන්ස ඒක අගය කරනවා. ඇයි අගය කරන්නේ? එතන ඇති වෙන්නේ මේකෙන් කොයිකද නිවැරදි? දැන් අපි කොහොමද මේක තේරුම් ගන්න ඕන කියන විමසිලිමත් ගතිය. එතකොට බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ ගැන විමසා බලන්න ධර්මය ගැන විමසා බලන්න සංඝයා ගැන විමසා බලන්න කියලා කිව්වේ අර නීවරණ ධර්මයක් හැටියට එන විචිකිච්ඡාව ඇති කරගන්න කියලා නෙමෙයි. තමන්ගේ මතය මත එල්බ ගන්න නෙමෙයි. අපි ඒක විචිකිච්ඡාව ගැන කතා කරනකොට කතා කළා. දැන් මේ තනත්තා වෙන්න ඇති මේ හොරකම කරන්න ඇති කියලා යම් අදහසක් සංඥා මාත්‍රිකව හරි ඇති වුණා. එතනින් එහාට ඒ පරීක්ෂණය කරන්නේ අගතිගාමී. එතකොට දැන් පරීක්ෂණයෙන් තොරතුරු හොයා ගන්නවා. හොයාගත්තා වුණාට ලැබෙන ලැබෙන හැම තොරතුරක්ම අර තමන්ගේ මුලින් ඇතිවෙච්ච අදහස තහවුරු මොහු තමයි හොරා, මොහු තමයි වැරදි කරුවා කියලා අර මුලින් ඇති වුණු ඒ සැකය තහවුරු වෙන්න බලපවත්වනවා. එනිසා මේ නීවරණ වශයෙන් ඇති වෙන සැකේදී එහෙම නැත්නම් විචිකිච්ඡාවේදී යම්කිසි මූලිකව Tamanට අදහසක් ඇති එතකොට ඒ අනිත් එක ප්‍රතික්ෂේප කරන්න ඒක එහෙම වෙන්න බෑ ඒක එහෙමද මෙහෙමද කියලා හිතන්නේ අර යථාර්ථය දැනගැනීමේ ඕනෑකමෙන් නෙමෙයි යථාර්ථය දැනගැනීමේ ඕනෑකමින් ඒකද මේකද කියලා හොයනවනම් ඒක අවශ්‍යයි. ඒක තමයි විමසිලිමත් ප්‍රඥාව. ඒකෙන් තමයි සබුද්ධික බව අවදි වෙන්නේ. ප්‍රඥාව අවදි වෙන්නේ. ඥානය අවදි වෙන්නේ. ඒක අවශ්‍යයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකින්ව මෙහෙවනවා, පොළඹවනවා, යොමු කරනවා, යෝජනා කරනවා. ඒ අයට එහෙම කරන්න කියලා. ඒක අගය කරන. හැබැයි අර මූලික වශයෙන් මේක නම් හරි නෑ, මේක වැරදි, මේක මෙහෙම වෙන්න බෑ වගේ එක්තරා මෝහ මූලික ආකල්පයක් තුලින් ඒක වහලා දාලා එතනින් එහාට සෙවීමේ උනන්දුවක් නැහැ. විමසීමේ උනන්දුවක් නැහැ. ඇත්ත දැනගැනීම ඕනකම නැහැ. තමන්ගේ අදහස තහවුරු කරගැනීමේ ව්‍යායාමයක තමයි එතනින් එහාට එදෙන්නේ. අන්න එහෙම ගතියක් තමයි මෝහමූලික විචිකිච්ඡාව තුල තියෙන්නේ. ඒතර දැන් මේ සද්ධාව ආකාරවතී සද්ධාවක් හැටියට නිර්වාණගාමිනී මාර්ගයට වඩා උචිත වෙන්නේ අර කියන විමසිලිමත් ප්‍රඥාවෙන් යුක්ත වූ සද්ධාව තමයි වඩා ශ්‍රේෂ්ඨ. එහෙම නොවුනොත් ඒ සද්ධාව හුදු අන්ධ භක්තියක් බවට පත් වෙනවා. එතකොට ඒක පිළිගන්නවා, විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුළ එහෙමම එල්බගෙන ඉන්නවා. එබඳු සද්ධාව ඊටාම ඉක්මනින් paludu වෙන්නට පුළුවන්, විනාශ වෙන්නට පුළුවන්. මොකද ඒතරත්ත හරියට තේරුම් අරගෙන නෙමෙයි ඒක පුරුදු පුහුණු කරගෙන තියෙන්නේ. ඉතින් අපි මේට ඉහතදී දේශනාවලදී අපි පැහැදිලි කරලා තියෙනවා මේ සද්ධාවේ විවිධ ප්‍රභේද තියෙනවා. සද්ධාව පුහුණු කිරීම වශයෙන් අඩුම තරමින් අපිට මේක පියවර 3කින් හඳුනා ගන්නට පුළුවන්. ප්‍රාථමික මූලික සද්ධාව, ද්විතීය මට්ටමේ තියෙන සද්ධාව, ධර්මය අවබෝධ කරන්නට යෝග්‍ය නිවන් දකින්න කෙලස් නසන්න යෝග්‍ය ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන උසස් මට්ටමේ සද්ධාව කියලා අපිට අවස්ථා තුනකට විතර බෙදාගෙන මේක කතා කරන්න පුළුවන්. ඒතර ප්‍රාථමික සද්ධාවයි කියලා කියන්නේ තමන් බෞද්ධ පවුලක ඉපදිලා එතකොට බුදුදහම ඇසුරු කරගෙන අපේ ආගමික ශාස්ත්‍රවරයා බුදුරජාණන් වහන්සේ කියන දැනගැනීමත් එක්කලා අපට යම්කිසි ඇගයීමක් තියෙනවා අපි අදහන ආගමේ ප්‍රධානියා පිළිබඳව අපට යම් පිළිගැනීමක් තියෙනවා එතකොට ඒක ඕනම ආගමක එහෙමයි බුදුදහම සම්බන්ධ විතරක් නෙවෙයි අපි හිතමු Hindu ආගම අදහන කෙනෙකුට ඒ Hindu ආගමේ ප්‍රධානීන් පිළිබඳව යම්කිසි විශ්වාසයක් තියෙනවා. කතෝලික ආගම අදහන අයට කතෝලික ආගමේ ප්‍රධානීන් පිළිබඳව යම් විශ්වාසයක් තියෙනවා. මුස්ලිම් ආගම අදහන අයට මුස්ලිම් ආගමේ ප්‍රධානීන් පිළිබඳව යම් විශ්වාසයක් තියෙනවා. එහෙම විශ්වාසයක් නැත්නම් ඒ ආගමික මතවාදය තුළ ඒගොල්ලෝ ඉදිරියට යන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ බෞද්ධයින්ටත් ප්‍රාථමික විශ්වාසයක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අර පවුල් පසුබිමත් එක්කලා බෞද්ධ පවුලක ඉපදීමත් එක්කලා ඊළඟට බුදුරජාණන් වහන්සේට කුඩා කාලේ ඉඳලා වන්දනා කිරීම, নমස්කාර කිරීම, පූජා පැවැත්වීම, ඒ තුලින් ලැබෙන මානසික සහනය යහපත අත්දකිනකොට අපිට යම් ප්‍රමාණයකට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවයක් විශ්වාසයක් ඇති වෙනවා. ඒක තමයි අපි තුල ඇති වෙන ප්‍රාථමික මූලික මට්ටමේ සද්ධාව. ඒ සද්ධාව නිවන් දකින්න ප්‍රමාණවත් නැහැ. ඒක ඉක්මනට paludu වෙන්නට පුළුවන්. වෙන කෙනෙක් ඊට වඩා වෙනස් ආකාරයකින් අපිට යෝජනා කරනකොට අපේ සද්ධාව ගිලිහිලා යන්නට පුළුවන්. මොකද අපි කරුණු දැනගෙන බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥ භාවය දැනගෙන උන්වහන්සේ බුද්ධත්වයේ සඳහා පාරමිතා පිරුව ආකාරය දැනගෙන එහෙම ලොකු ගැඹුරු ඥානයක් එක්කලා නෙමෙයි අර මූලික සද්ධා. ඊට පස්සේ දෙවෙනි මට්ටමේ සද්ධාව කියලා කිව්වේ යම්කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ නවාරහති බුදු ගුණ පිළිබඳව ගැඹුරට ගැඹුරට සිතමින් කල්පනා කරමින් බුද්ධානුස්සති භාවනාව කරන්න පෙළඹුණා. අන්නේ බඳු කෙනෙකුට කාලයක් යද්දී බුදුරජාණන් වහන්සේ පිළිබඳව අර මූලිකව තිබුණු සද්ධාවට වඩා එහා ගිය ගැඹුරු වැටහීමක් ඇති වෙන්න ගන්නවා ಗುಣ දැනගෙන පැහැදිලි. එතකොට ඒ සද්ධාව අරිට වඩා ප්‍රබලයි. එතකොට ඒක නිකන් සුළු දෙයකින් කඩන්න බිඳින්න පහසු නැහැ. හැබැයි ඒ සද්ධාවත් ප්‍රමාණවත් නැහැ ක්ලේශ ප්‍රහාණය සඳහා. ක්ලේශ ප්‍රහාණය සඳහා අවශ්‍ය වෙන සද්ධාව තමයි යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන විදිහේ සද්ධාව. යමෙක් ධර්මයේ දකිනවද අන්නේ තනත්තා තමයි බුදුරජාණන් වහන්සේ දැකගත්ත වෙන්නේ. එතකොට ඉබඳු ඥාණයකින් තමයි තථාගතයන් වහන්සේ පිළිබඳ විශ්වාසය ප්‍රසාදය වර්ධනය වෙන්නේ. දැන් මේකට හොඳම උදාහරණයක් තමයි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා සාරිපුත්ත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම විමුක්තිය සඳහා ඍජුවම උපකාර වෙනවයි කියලා ඔබ පිළිගන්නවා. ඔබ ඒක විශ්වාස කරනවා. එතනදි සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා ස්වාමීනි මම ඒක පිළිගන්නවා. හැබැයි මම පිළිගන්නේ ධර්ම ගෞරවය නිසා බුද්ධ ගෞරවය නිසා පමණක් නෙමෙයි මේ මගේ ගුරුවරයා මගේ ශාස්ත්‍රවරයා මේක කිව්වේ මේ ධර්මයයි ඒ නිසා මේක ප්‍රතික්ෂේප එහෙම විතරක් නෙමෙයි මට බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය තියෙනවා වගේම ප්‍රායෝගිකව අනන්ත සසරේ කල්පකාලාන්තරයක් මේ ධර්ම ප්‍රගුණ කරලා එයින් මම කෙලෙස් නැසලා විමුක්තිය ලැබූ බව මම දන්නවා ඒක මට ප්‍රත්‍යක්ෂයි එතකොට ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන මේ කාරණය මම අවිවාදයෙන් පිළිගන්නවා. ඒ නිසා මට බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරෝ ගැන මට විශ්වාසයි. ඒ නිසා මට ධර්මය ගැන විශ්වාසයි. ඒතර මේ විශ්වාසය ගොඩනැගුණේ කොහොමද? යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මය දකිනවා නම් ඒ තුලින් තමයි තථාගතයන් වහන්සේගේ ඒ ප්‍රකාශනය ගැන උන්වහන්සේගේ ඥානය ගැන වටහා ගත්තේ. ඒතකොට අන්න ඒ මට්ටමට වැඩුණු සද්ධාව තමයි සැබෑම ආකාරවතී සද්ධාාවක් හැටියට අර දෙවනි මට්ටමේ සද්ධාවත් ආකාරවතී සද්ධාාවක් තමයි ಗುಣ දැනගෙන පැහැදීම. හැබැයි ඒක අපට ක්ලේශ ප්‍රහාණය සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක තව බලවත් කරන්නට. ඒතොර ඒක බලවත් කරනකොට ඒතනත්තාට සද්ධානුසාරී පුද්ගලයෙක් හැටියට ඒ සද්ධාව උපකාර වෙනවා ධර්මය අවබෝධ කරන්න. ධම්මානුසාරී පුද්ගලයෙක් හැටියට අර ධර්මයේ පිළිබඳ ਵਿਚාරලා බලලා ඒ ඇති වෙන සද්ධාව ඒතරත්තට උපකාර වෙනවා. එතකොට අර මධ්‍යම ප්‍රමාණයේ ಗುಣ දැනගෙන ඇති වෙන පැහැදීම අපට ක්ලේශ ප්‍රහාණය දක්වා අනුක්‍රමයෙන් වර්ධනය කරන්න පුළුවන්. ඒ වර්ධනය කිරීම සිද්ධ වෙන්නේ නිකම්ම බුදු ගුණ දැනගත්තයි කියලා නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ ගුණය ගැන වටහා ගත්තා කියලා නෙමෙයි මේ ධහම පිළිබඳව ප්‍රත්‍යක්ෂ වශයෙන් Tamanට වැටහෙන්න ඕන. එහෙම නැතිව කිසිවෙක් නිවන් අවබෝධ කරන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ ගැන අපට සද්ධාව තිබුණා කියලා බුදුහාමුදුරන්ගේ ප්‍රඥාවෙන් අපට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව තියෙන්න නැත්තේ ඒ දේශනා කරන ධර්මයේ පිළිබඳව සැක කරන්නේ නැතිව විචිකිච්ඡාවක් නැතිව ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැතිව ඒ ධර්ම මාර්ගයේ යෙදෙන්න. මොකද අපිට මේක තනියෙන්ම මමම හොයලා මමම අත්විඳලා මමම තේරුම් අරගෙන මේ මග යනවා කියලා කවදාවත් කරන්න පහසු නෑ. ඒ නිසා තමයි අපිට ශාස්ත්‍රෝරේගේ මග පෙන්වීම ඕන. ඒ මග පෙන්වීමට අනුව ගුණධම් වඩන්න උන්වහන්සේ පිළිබඳව විශ්වාසයක් තියෙනවා. ඒ නිසා තමයි සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගැනීම නම් වූ මේ මූල කාරණය සද්ධාවේ මූලික අවස්ථාව ප්‍රධාන අවස්ථාව හැටියට දක්වන්නේ. ඉන් අනතුරුව තමයි ධර්මය සංගරත්නය ඊළඟට පෙර භවය, මතු භවය, පෙර භවය හා මතු භවය පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය ඊළඟට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂා මාර්ගයේ මේ බුද්ධ ආදී අටතන පිළිබඳවම සැකයකින් තොරව අපට විශ්වාසයෙන් පිළිගන්න. දැන් බුද්ධ ආදී අටතන කියලා කිව්වේ අර විචිකිච්ඡාව ඇති වෙන කරුණු අට. ඒතර ඒ කරුණු අට පිළිබඳවම අපට යලි සද්ධාව ගොඩනගා ගන්න පුළුවන්. අර විදිහට මේ ධර්මයත් එක්කලා ඒව අධ්‍යයනය කිරීමේදී ඒ සඳහා මූලික වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව විශ්වාස කිරීම. ඒතර මේ සද්ධාව නායක හඳුරු මේ විදිහට පැහැදිලි කරනවා. ඇදහිය යුතු වූ බුද්ධාදී වස්තුන් කෙරෙහි පැහැදීම බුද්ධාදී වස්තුන් කෙරෙහි විශ්වාසය සද්ධාවය. ඒතර පැහැදීම විශ්වාසය ඇති කරන්නේ සද්ධාවෙන්. ඒක තමයි එහි මූලික ගුණය. ප්‍රසාදනීය ගුණය පහදවන ගතිය පැහැදීම යනු පිළිගන්නා ස්වභාවය සුද්ධ ජලයේහි සමීපයේ පිහිටි වස්තුන්ගේ ඡායා පෙනේ වස්තුන්ගේ ඡායා පිළිගන්නා ස්වභාවයක් හෙවත් ඡායාවන්ට ප්‍රවේශ වීමට ඉඩ දෙන ස්වභාවයක් සුද්ධ ජලයේහි ඇත්තේ එය ජලයාගේ පැහැදීමයි එසේම බුද්ධාදීන් පිළිගන්නා ස්වභාවයක් බුද්ධාදීන්ගේ ගුණයන්ට පිවිසෙන්නට ඉඩ දෙන ස්වභාවයක් සිත්හි ඇත්තේය. එය සිතේ පැහැදීමය. විශ්වාසය කියන කියනුයේද ඒ පැහැදීමටය. සක්විත රජුගේ උදකප්පසාදක මාණික්ය බොරදියේ ලෝකල්හි එම මඩ සෙවල් ආදිය ගිලා බැස ජලය පෑදෙන්නාක් මෙන් ශ්‍රද්ධාව උපන් කල්හි සිතේ බොර ගතිය වූ කුසලයට බාධක වූ අකුසලයට හිත වූ නීවරණ ධර්මයන් නූපදී වශයෙන් සිතින් පහවෙති. එය සිතේ පැහැදීමයි. ඒ හේතුවෙන් පැකිලීමක් නැතිව සද්ධාව ඇති ඔහුට දන් දිය හැකි වේ. සිල් රැකිය හැකි වේ. භාවනා කළ හැකි වේ. තවත් පින්කම් කළ හැකි වේ. පුණ්‍ය ක්‍රියා විශේෂෙහි ඉදිරියෙන් ගමන් කරන බවද සද්ධාවේ ලක්ෂණය. එතකොට දැන් මේ මූලික වශයෙන් කිව්වේ සද්ධාවේ මූලික ගුණය. මොකක්ද මූලික ගුණය? පහදවන ගතිය, ප්‍රසාදනීය ගතිය. එතකොට මේ ප්‍රසාදනීය ගතිය නිසා තමයි ඒ පුද්ගලයාට පුළුවන් වෙන්නේ ගැටලුවක් නැතුව බුදුරජාණන් වහන්සේගේ ගුණය පිළිගන්න. ඒ ගුණය පිළිබඳ ප්‍රසාදයක් ඇති ධර්මයේ ගුණය පිළිබඳ ප්‍රසාදයක් සංඝයාගේ ගුණය පිළිබඳ ප්‍රසාදයක් ඇති. එතකොට ප්‍රසාදනීය බව තමයි මේ පැහැදීම කියලා කියන්නේ. එතකොට ඒක මහානායක හඳුර පැහැදිලි කරනවා හරියට ජලයේ තියෙන පිරිසිදු බව වගේ. පැහැපත් ජලය ළඟ තියෙන වස්තුන්ගේ ඡායාව එහි පතිත වෙන්නට ඉඩ දෙනවා. ඒ කියන්නේ ඒ ජලය විසින් එය පිළිගන්න. මේක හරි පරිස්සමෙන් හිතලා බලන්න ඕන හොඳ හොඳ උපමාවක්. මොකද මේ ජලය බොර වෙලා තිබුණොත් ඒකේ අර ඡායාවන් පැහැදිලිව පතිත වෙන්නේ නැහැ. එතකොට බොර නැතුව තියනකොට තමයි එහි අර ඡායාවන් හොඳට පතිත වෙන්නේ. එතකොට ඒකේ ඔපය ඒ ඔපය සැකසෙන්නේ අර බාහිර සටහන් පිළිගන්නට යෝග්‍ය ඔපය සැකසෙන්නේ අර කැළතිලා තියෙන මඩ වෙලා තියෙන බොර වෙලා තියෙන ඒවා බැහැර වුණොත් විතරයි. අන්න ඒ වගේ ගුණයක් අපේ මනසේ තියෙනවා. නීවරණ ධර්මයන්ගෙන් මනස නිදහස් කරලා බුද්ධාදී කරුණු පිළිබඳව විශ්වාස කරන පිළිගන්න ඒ ගුණයන්ට ප්‍රවේශ වෙන්නට ඉඩ දෙන. ඒවා සාදරයෙන් පිළිගන්නා ගතියක් අපේ මනසේ පවතිනවා. අන්න ඒකට තමයි සද්ධා කියලා කියන්නේ. එතකොට ඒක ධර්මයේ පැහැදිලි කරනවා සක්විති රජුගේ උදකප්පසාදක මාණික්ය වගේ කියලා. සක්විති රජුරවන්ට විශේෂ මාණික්යක් තියෙන උදකප්පසාදක මාණික්ය කියලා ඒතර ඕනම දියසෙවල් තියෙන බොර වෙලා තියෙන වතුරකට මේ මැණික් කැටේ දැම්මට පස්සේ අර බොර දියසෙවල් ඔක්කොම ඉවත් වෙලා ගිහිල්ලා ඉක්මනට ඒ ජලය පැහැපත් වෙනවා. දැන් මේ වගේ අපි ගම්වල වැඩිහිටියන් හඳුනාගෙන තියෙනවා පිලිස්සුණු අඟුරු කෑල්ලක්. වතුරට ලිඳට දැම්මන් පස්සේ ලිඳ ඉහලා අඟුරු කෑලි කීපයක් දැම්මට පස්සේ ඉක්මනට වතුර පැහැපත් වෙනවා. එතකොට මොනවද? දැන් අඟුරු කියලා කියන්නේ කාබන්. එතකොට අර මැණික් වල තියෙන්නේ ඒ කාබන් අංශු වල එක් එක් මට්ටම්. කාබන් ප්‍රතිශතයේ එක් එක් වැඩි බව තමයි මාණික්‍ය වල තියෙන්නේ. එතකොට අඟුරු කියලා කියන්නේ කාබන් වල මූලික ස්වરૂපය. එතකොට මේ මූලික ස්වરૂපයත් අර විදිහට ජලය පහදවන්නට සමර්ථයි. ඒ වගේම දැන් තව අපි හඳුනා ගන්නවා ආයුර්වේදයේ වගේ දැන් අර මොනවද මේ ඉංගිනියට ඉංගිනියට වගේම ඒවා ස්වභාවිකව ගස්වල හැදෙන ඇට වර්ග. එතකොට ඒ ඇටවල තියෙනවා ස්වභාවයෙන්ම ඒක වතුර භාජනයකට දැම්මන් පස්සේ ඒක පැහැපත් කරන ගතිය. එතකොට මේ වගේ ස්වභාවික ද්‍රව්‍යවල මේ ගුණය තියෙනවා. එතකොට උදක ප්‍රසාදක මාණික්ය කියලා කියන්නේ ඒ ගුණයෙන් ඊටාම විශිෂ්ට මණික් වර්ගය. මණික් වර්ගයකින් තමයි ඒ ඒ එහෙම මාණික්‍ය මාණික්‍යයක් තමයි ඒ උදක ප්‍රසාදක මාණික්‍ය කියලා හඳුන්වන්නේ. ඒතර ඒක අර බොර වතුරකට දාපු ගමන් සම්පූර්ණයෙන් ඒ වතුර පැහැපත් වෙලා මඩ බොර ඔක්කොම යටපත් වෙලා ඒ වතුර ටික පිරිසිදු කරනවා. එතකොට සද්ධාව උපමා කරනවා අන්නේ සක්විති රජුගේ උදක ප්‍රසාදක මාණික්ක වගේ කියලා. මොකද ඒ බුදු ගුණ පිළිගන්න බාධා කරන අර විචිකිච්ඡාව, සැකය මේවා ඔක්කොම දුරු කරලා නීවරණ ධර්ම ඉවත් කරලා අර ජලය පැහැපත් බව වගේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නැමැති ඡායාවට පිවිසෙන්නට මනස ඇතුළේ ඉඩ හදලා දෙනවා. එතකොට මනස විසින් මේ බුද්ධ ගුණ ඡායාව පිළිගන්න. එතට අන්නේ ගුණය තමයි මේ ප්‍රසාදය එහෙම නැත්නම් සද්ධා කියලා හඳුන්වන්නේ කියලා මහානායක හඳුරු පැහැදිලි කරනවා. එතකොට සද්ධාවේ තවත් ගුණයක් තමයි ඉදිරියෙන් ගමන් කරන බව. එතකොට ඒක උපමාවකින් දක්වනවා නපුරු සතුන්ගෙන් ගහන ගංගාවක දෙපසෙහි රැස්ව ඉන්නා ඊතර වීමට බියෙන් සිටින ජන සමූහයා වෙත පැමිණ තමා පළමුවෙන් ගඟට බැස අන්යන් කැඳවාගෙන යන ඉදිරියෙන් යමින් අන්යන් ගඟින් එතර කරවන්නා වූ වීර පුරුෂයෙක් වේ නම් සද්ධාව ඔහු වැනියේ කුසල ක්‍රියා විශේෂ සද්ධාව ඉදිරිපත් වන කලෙහි සංප්‍රයුක්ත ධර්මය එයට අනුකූලව තම තමා අයත් ක්‍රියාවෙහි යෙදෙති. තමාට අනුකූල කරවා ගැනීම වශයෙන් සංප්‍රයුක්ත ධර්මයන් කෙරෙහි අධිපතිකම කරන බැවින් සද්ධාව ඉන්ද්‍රියකි. එතකොට ඒ කියන්නේ සද්ධාවේ ඉන්ද්‍රිය ගුණ. එතකොට අපි කලිනුත් කතා කළානේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී සද්ධාව දෙආකාරයකින් දක්වනවා සද්ධා ඉන්ද්‍රිය සහ සද්ධා බලය. එතකොට මූලික වශයෙන් සද්ධාවේ මේ ප්‍රසාදනීය ගුණය තමයි මූලික ගුණය. හැබැයි අපට නිර්වාණය සඳහා උපකාර කරන්නේ ඉන්ද්‍රිය ගුණය සහ බලය. ඍජුවම බෝධිපාක්ෂික ධර්මයක් හැටියට උපකාර වෙනවා. එතකොට අර අර ප්‍රසාදනීය ගුණය තමයි අපිට මඟ හදන්නේ. ඒ මාර්ගයට අවතීර්ණ වෙන්න. බුදුහාමුදුරුව පිළිබඳව ගෞරවයක්, සද්ධාාවක්, විශ්වාසයක් ඇති කරගෙන, පිළිගැනීමක් ඇති කරගෙන, උන්වහන්සේ දෙසූ දේ කෙරෙහි අවධානය යොමු කරලා ඒක ඇසිය යුත්තක්, ඒක පුහුණු කළ යුත්තක් කියලා ඒ මට්ටමට යොමු වෙන්න අපට අර ප්‍රසාදනීය ගුණය තමයි උදව් වෙන්නේ. හැබැයි ඒකෙන් විතරක් අපිට නිවන අවබෝධ කරන්න බෑ. විප්‍රසාදනීය ගුණයෙන් විතරක්. එතකොට එතනට එකතු වෙන්න ඕන අර ඉන්ද්‍රිය ගුණය සහ බල ගුණය. එතකොට ඉන්ද්‍රිය ගුණය කියන්නේ මොකක්ද? අර වීර පුරුෂයෙක් ගඟකින් එතර වෙන්නට බියෙන් ඉන්න ජනතාවට බිය වෙන්න එපා මම මුලින් ගඟට බහින්නම් අනිත් අයත් මාත් එක්කලා එන්න කියලා මූලිකත්වය ගැන නායකත්වය ගැන අධිපතිත්වය දරමින් අර සියලු දෙනා ගඟෙන් නිරුපද්‍රිතව එතර කරන්න වගේ මේ සද්ධාව ඇතුළු තවත් ධර්ම තියෙනවා. අභිධර්මයේ ඉන්ද්‍රිය ධර්ම හැටියට 22ක් ගැන කතා කරනවා. එතකොට ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන එක්තරා ගුණයක් තමයි තමන් හා සංප්‍රයුක්ත නාම රූප ධර්මයන්ට අධිපතිකම් පවත්වන්නට නායකත්වයේ දරන්නට සමත් වෙන ගතිය. ඒතර ඒක තමයි ඉන්ද්‍රිය ගුණය කියන්නේ. එතකොට ඒ ඉන්ද්‍රිය ධර්මයන් අතර අපට නිර්වාණ ගාමිනී මාර්ගයට සහාය වෙන ඉන්ද්‍රියන් පහක් තියෙනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඒතර ප්‍රඥා ඉන්ද්‍රියම තමයි අර අඤ්ඤාතා විතින්ද්‍රිය අනඤ්ඤාතා තඤ්ඤා අඤ්ඤිස්සා මිතින්ද්‍රිය ආදී වශයෙන් විවිධ ප්‍රභේද වලට බෙදෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රියමයි. ඒතර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ප්‍රධාන වශයෙන් ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. ඒ පහ අපිව විමුක්ති මාර්ගයට, කුසල මාර්ගයට, නිර්වාණ මාර්ගයට අපිව යොමු කරනවා. එතකොට ඒ කුසල මාර්ගයේ, ගුණධර්ම මාර්ගයේ අපිව අරගෙන යන්නට සමර්ථයි. හරියට අර වීර පුරුෂයෙක් ඉදිරියෙන් ගිහිල්ලා අනිත් අයව ගඟෙන් එතර කරන්න වගේ මේ සද්ධාව මූලික වුණාම නොබියව මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න කුසල මාර්ගයේ ඉදිරියට යන්න එතනත්තාගේ මනස පෙළඹෙනවා. ඒතර බල බලය හැටියට දක්වන්නේ අපි පසුගිය අවස්ථාවල බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරනකොට මේවා සාකච්ඡා කළා. එතකොට බලය හැටියට දක්වන්නේ අර විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත වස්සග්ග පරිණාමී කියන මේ නිර්වාණය දෙසට නැමුණු ගතිය. එතකොට නිවන දෙසට නැමිලා ඒ නිවන සාක්ෂාත් කරන්නට ක්‍රියාත්මක වෙන ගතිය ඒ පුද්ගලයාට බලයක් වෙනවා කුමක් සඳහාද නිවනට බාධක ධර්ම ප්‍රහාණය කරන. අතර සද්ධාව අර විමුක්තිය පැත්තට යොමු වුනහම ඒ විමුක්තිය පිළිබඳව ඔහුගේ මනස තුළ ඇති වෙන ප්‍රසාදය, ගෞරවය, පිළිගැනීම, විශ්වාසය හේතු කොටගෙන ඒතරත්තා කරන කියන දේවල් විමුක්තිය දෙසට යොමු ඒ යොමු වෙනකොට ඒතනත්තාට විමුක්තියට බාධක වූ ක්ලේශ ධර්මයන්ට නීවරණ ධර්මයන්ට ඔහුට බාධා කරන්නට හයියක් නැහැ. අන්න එතකොට තමයි සද්ධාව බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක. එකම සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට අධිපතිකම ධර්මයෙන් සංප්‍රයුක්ත නාම රූප ධර්මයන්ට අධිපතිත්වයේ ධර්මෙන් ඒවා කුසල මාර්ගයේ කැඳවාගෙන යන්නට සමත් වෙනවා අර බල ධර්මයක් හැටියට ඒ සද්ධාවෙන් නිවන පිළිබඳව දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාව ධර්මයේ පිළිබඳව සද්ධාව සංඝ රත්නය පිළිබඳව එතකොට ධර්මයේ පිළිබඳව සද්ධාව හරියට ඇති වුණොත් ඒ තරත්තා නිවන පිළිබඳව පැහැදිලිව විශ්වාස කරනවා ඊළඟට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාව පිළිබඳව එතනත්තට සද්ධාව ඇති වුණොත් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිබඳ හොඳ විශ්වාසයකින් කටයුතු කරනවා. ඒතර අන්නේ විශ්වාසය ඇති වුණු ගමන් කුමක් ගැනද මේ ප්‍රතිපදාව ගැනත් එයින් ලබන ඵලය ගැන. ඒ විශ්වාසය ඇති වුණාම ඒකට බාධා කරන ධර්මයන්ට නැගිටින්නට පහසු නැහැ. ඒතර අන්න එතනදී තමයි ඒක බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක. ඉතින් ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ සද්ධාවේ ප්‍රාථමික අවස්ථාව අපිට මූල බීජයක් වෙනවා. හැබැයි ඒකෙන් විතරක් අපට ක්ලේශ ප්‍රහාණය කරන්න නිවන් දකින්න බෑ. අර ද්විතීයක මට්ටමේදී බුදු ගුණය නැවත නැවත සිතලා කල්පනා කරලා ඒ පිළිබඳව මෙනෙහි කරනකොට අපට රත්නත්‍රේ එහෙම නැත්නම් බුදු ගුණය පිළිබඳව යම්කිසි සද්ධාාවක් ඇති වෙනවා මුලින් තිබුණට වැඩිය. ඒක අපට ගොඩක් කුසල මාර්ගයේ නිර්වාණගාමිනී මාර්ගෙහි යන්න උදව් වෙනවා. හැබැයි එයත් ප්‍රමාණවත් මදි ධර්මය අවබෝධ කරන්න. ඒ මොකද බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව තිබුණා කියලා උන්වහන්සේගේ ප්‍රඥාවෙන් අපට ධර්ම අවබෝධ වෙන්නේ නැති නිසා අපේ ප්‍රඥාව අවදි කරන්න. ඒ නිසා ප්‍රඥාව අවදි කරන ඒ ප්‍රඥාව වැඩෙන්නට මඟ හදන ඒ සඳහා අධිපතිකම් කරන ප්‍රතිවිරුද්ධ බලයන් මැඩපවත්වන මට්ටමකට සද්ධාව වැඩුණොත් තමයි එය ක්ලේශ ප්‍රහාණය සඳහා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරමින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝරත්නය පිළිබඳව අවිච්ඡ ප්‍රසාදය අවිච්ඡ ප්‍රසාදය කියලා කියන්නේ භවාන්තරයට ගියා වුණත් يعني වෙනත් භවයකට ගියා වුණත් එතනතගේ සද්ධාව පළුදු වෙන්නේ නැහැ. ඒතර මේ මට්ටමට තහවුරු වෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් තුළින් ධර්මඥානය තුළින් ඇති වෙන පිළිගැනීම විශ්වාසය. ඊළඟට ප්‍රතිපක්ෂ ධර්මයන් විසින් නොසෙල්විය හැකි බැවින් බලයකි. ඒ සද්ධාවේ බල ගුණය. පින්කම් කිරීමේදී මහා බලය සද්ධාවයි. ඒ කුසලයන් ගන්නා ස්වභාවයෙන් අතක් වැනිය. සකල සම්පත් ලබා දෙන්නා ස්වභාවයෙන් ධනයක් වැනිය. සද්ධා ධනං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා ඊළඟට නිර්වාණ සංඛ්‍යාවත ඵලය ලැබීම ලැබිය හැකි වන ස්වභාවයෙන් බීජයක් වෙන්නේ සද්ධා බීජක්. එතන මේ සද්ධා බීජයක් කියලා දේශනා කරනවා සද්ධාව බලයක් කියලා දේශනා සද්ධාව ඉන්ද්‍රියක් කියලා දේශනා කරනවා සද්ධාව ධනයක් කියලා දේශනා කරනවා මේ විදිහට විවිධ තැන්වල විවිධ නම් වලින් බුදුරජාණන් වහන්සේ සද්ධාව දේශනා කරන්නේ ඊතරම්ම නිර්වාණ ගාමිනී මාර්ගයේදී මේ ගුණය මහෝපකාරී වෙන නිසා ඊළඟට අවසාන වශයෙන් දක්වනවා මිත්‍යා දෘෂ්ටිකයනට ඔවුන්ගේ පරිකල්පිත දෙවිවරුන් කෙරෙහිද ශාස්ත්‍රවරුන් වරයන් කෙරෙහිද ඔවුන්ගේ ශ්‍රාවකයන් කෙරෙහිද ඇතිවන්නා වූ පැහැදීම කියන ලද සද්ධාව නොවේ. ඒ ශ්‍රද්ධාව ආකාරයෙන් පවත්නා වූ මිත්‍යාදිමෝක්ෂය. එතකොට දැන් බෞද්ධයින්ට පමණක් නෙමෙයි අබෞද්ධයින්ටත් කතෝලික මුස්ලිම් Hindu ආදී හැම ආගමකම කෙනෙකුට හැම ලබ්ධියක්ම දරන කෙනෙකුට Tamanගේ ශාස්ත්‍රවරයා පිළිබඳව අනුගාමිකයින් පිළිබඳව යම්කිසි විශ්වාසයක් පැහැදීමක් තියෙනවා. ඒතර ඒ ඇති වෙන පැහැදීම මේ කියන අර විමුක්තිය කරාගෙන යන විදිහේ සද්ධාාවක් නෙමෙයි. එතන තියෙන්නේ එක්තරා අදිමෝක්ෂයක්. ඒ අදිමෝක්ෂයත් අර වැරදි ධර්ම පිළිගන්නා ස්වභාවයෙන් මතුවෙනකොට මිත්‍යා අදිමෝක්ෂය. දැන් එතකොට අදිමෝක්ෂය කියන්නේ මොකක්ද කියලා අපි මෙතනදී යලි මතක් කර ගැනීම වටිනවා. මොකක්ද අදිමෝක්ෂයයි කියලා කියන්නේ අපි කතා කළා සබ්බචිත්ත සාධාරණ චෛතසික හතක් කතා කළා. ප්‍රකීර්ණක චෛතසික හයක් කතා කළා. ප්‍රකීර්ණක කියලා කිව්වේ මොකක්ද? කුසල පක්ෂයේ හිතේ දෙනවා අකුසල පක්ෂයේ හිතේ දෙනවා. අන්නේ කුසල අකුසල් දෙකෙන් අවස්ථාවෝචිතව එක්ක කුසලයේ යෙදෙනවා එක්ක අකුසලයේ යෙදෙනවා එහෙම යෙදෙන්න පුළුවන් චෛතසික හයක් තමයි ප්‍රකීර්ණක කියලා කිව්වේ. ඒ ප්‍රකීර්ණක චෛතසික වලින් විතක්ක, ਵਿਚාර, අදිමොක්ක. අදිමොක්ක කියලා කියන්නේ හිතුන්න. විතක්ක, ਵਿਚාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද කියන චෛතසික හය තමයි අපි කතා කළේ ප්‍රකීර්ණක චෛතසික ගැන. ඒවා අපි ඉස්සෙල්ලා පැහැදිලි කළා. එතකොට මොකද්ද අදිමොක්ෂ චෛතසිකය කියන්නේ? එක් පුද්ගලයෙකු කෙරෙහි හෙවත් එක් සිත් පරම්පරාවක එකවරකට ඉපදිය හැක්කේ එක් සිතකට. ඒ සිතට ගත හැකි වූ ලෝකයේ තිබෙන අරමුණු ඊතා බොහෝය. ඒවැ ප්‍රමාණය පවා නොකිය හැකිය. උපදනා සිතට ඒ බොහෝ අරමුණු අතුරින් තමා ගන්නා වූ අරමුණ මේය කියා නියම කර ගැනීමක්ද තිබිය යුතුය. ඒ බඳු නියමයක් හෙවත් විනිශ්චයක් නැතිව අරමුණ මනාකොට නොගත හැකිය නොදත හැකිය සිතනම් අරමුණු ගැනීමමය සිත හා එක්ව පවත්නා වූ ඒ ගනු ලබන ආරම්මණය විනිශ්චය කර ගන්නා ස්වභාවය සිතේ අනෙකකි ඒ අදිමෝක්ෂ චෛතසිකයයි දැන් එතකොට අර වෙනත් ආගමික භක්තිකයින්ට ලෝකේ බොහෝ ආගම් තියෙනවා මේ තියෙන ආගම් අතරින් විවිධ ලබ්ධීන් විවිධ විශ්වාසයන් තියෙනවා ඒ සියලු විශ්වාසයන් අතර ඒගොල්ලන්ට යම් කෙනෙක් පිළිබඳ ඒ විශ්වාසය දිගින් දිගට පවත්වා ගන්න නම් ඒ ආගමික සංකල්ප මතුවෙනකොට ඒ අරමුණ ශ්‍රේෂ්ඨයි ඒකයි ගත යුතු අරමුණ කියලා ඒ අයට යොමු වීමක් තියෙන්නට එතකොට අපේ සිතින් ගන්න පුළුවන් අරමුණු බොහෝ තියෙනවා. එතකොට යම් සිත කියලා කියන අරමුණු ගැනීමේ ක්‍රියාවලියමයි අරමුණු ගැනීමේ ක්‍රියාවලියේදී සිතට ගන්න පුළුවන් අරමුණු අසංඛ්‍ය ගණනක් අතරින් එක අරමුණක් වහාම ගන්න ඒ අරමුණ වහාම ගන්නට නම් ඒකද මේකද කියලා දෙපැත්තට වැනි වැනි ඉන්නේ නැතුව ඒ එන අරමුණ සැනකින් කිසිදු සැකයක් නැතුව ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒතර අරමුණු ගන්නා ගතිය සිතේ ගුණය, සිතේ ප්‍රධාන කාර්යභාරය. ඒක නිකන් ඒකද මේකද කියලා ඒක ගන්නවද මේක ගන්නවද කියලා වැනි වැනි ඉන්නේ නැතුව දෙපැත්තට යන්නේ නැතුව එන අරමුණ එහෙම්මම විශ්වසනීයව ගන්න පුළුවන් ගතිය තමයි අභිමොක්ඛය කියලා කියන්නේ. එතකොට ඒක ඒ එළඹෙන ධර්මය ග්‍රහණය කරන ගතිය. ඒක පිළිබඳව දෙපැත්තට යන්නේ නැතිව වහාම ගන්නා ගතිය. ඒකට තමයි අභිමෝක්ෂය කියලා කියන්නේ. එතකොට දැන් මේ සද්ධාව කියන තැන ඊට වඩා සියුම් ගුණයක් එතන තියෙනවා. අර විමුක්තියට උපකාරක වෙන ක්ලේශ ප්‍රහාණයට උපකාර වෙන යම්කිසි ගුණාත්මක තත්වයන් සම්බන්ධව ඇතිවෙන්නා වූ පැහැදීම. ඒක ප්‍රඥාවත් එක්කලා මොසු වෙලා ඇති වෙන තත්වය. මේ අදිමෝක්ෂය ඇති වෙන්නට ප්‍රඥාව තියෙන්න ඕන කියලා නියමයක් නැහැ. ඒක කුසල් සිතෙත් අකුසල් සිතෙත් ඇති වෙනවා. එතකොට යම්කිසි කෙනෙකුට මිත්‍යා දෘෂ්ටියක් වුණත් මේ විදිහට බොහොම පැහැදීමෙන් විශ්වාසයෙන් පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට එතන දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මෝහය පාදක වෙලා තියෙන්නේ. හැබැයි මෝහය තිබුණා වුණාට ඒ මෝහයත් එක්කලා අදිමොක්ඛය ඇති වෙලා තියෙනවා. එතකොට තමයි ඒක මිච්ඡාදිමොක්ඛයයි කියලා නායක හඳුරු හඳුන්ලා තියෙන්නේ. ඒ කියන්නේ අදිමොක්කේ කුසලයේත් තියෙනවා අකුසලයේත් තියෙනවා. ඒතකොට අකුසල සිතේ දෙනකොට ඒක මෝහයත් එක්ක බද්ධ වෙලා තියෙන. ඒතකොට ඒක මිච්ඡාදිමොක්කය. ඒක කුසල් සිතේ ප්‍රඥාවත් එක්කලා යදනකොට සම්‍යක් අධිමොක්කයක් හැටියට අපට හඳුනා ගන්නට සිද්ධ වෙනවා. එතකොට ඕනෑම කෙනෙකුට වැරදි දෙයක් පිළිබඳව පවා විශ්වාසයක් ඇති වෙන්නේ සද්ධාව නිසා නෙමෙයි මේ කියන අධිමොක්ක චෛතසිකයේ මෝහයත් එක්කලා බද්ධ වෙලා ඒකාබද්ධ වෙලා මිච්ඡාදිමොක්කයක් හැටියට ඒකද මේකද කියලා දෙපැත්තට වෙන්නේ නැතුව ගන්න අරමුණ පැහැදිලිව විශ්වාසයෙන් ගත හැකි ගතියක් තියෙනවා ඒ ගතියට තමයි අදිමොක්ඛ කියලා කියන්නේ. ඒ නිසා මේවා හරි පරිස්සමෙන් අපි තේරුම් ගන්නට ඕන වෙන්නේ එකයි එක වගේ එක ළඟින් යන ධර්මයන් මෙහි පවතින නිසා. එතකොට දැන් අපි කතා කළේ සද්ධා පිළිබඳව. ඉතින් සද්ධාවේ විවිධ ප්‍රභේදයන් තියෙනවා. විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ විවිධ ප්‍රභේදයන් පිළිබඳව දක්වනවා. ඉතින් අපේ මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ ඒ පැත්ත නෙමෙයි. මේවා මූලික ගති ලක්ෂණ හඳුනා ගැනීමයි එතකොට මෙහි ප්‍රධාන වශයෙන් ගති ලක්ෂණ කීපයක් කියව සද්ධාවේ තියෙන පහදවන ගතිය ප්‍රසාදනීය ගුණය ඒක තමයි මූලික ගුණය ඊළඟට එහි තියෙනවා අර ඉන්ද්‍රිය ගුණය ඒ කියන්නේ අවශේෂ තමන් සමග සංප්‍රයුක්ත නාම රූප ධර්මයන්ට අධිපතිත්වයේ දරන නායකත්වයේ දරන ගතියක් තියෙනවා ඊළඟට මෙහි තියෙනවා බලයක් මොකද්ද බලය ප්‍රතිවිරුද්ධ ධර්මයන් මැඩපවත්තලා විමුක්තිය කෙරෙහි යොමු වෙන්නට පුළුවන් බලයක් තියෙනවා. ඒ වගේම මේක කුසල ධර්මයන් ගන්නා නිසා අතක් වගේ කියලා කියන්නට පුළුවන්. ඒ වගේම සියලු සම්පත් සාධනය කර දෙන නිසා ධනය කියලා කියන්නට පුළුවන්. ඒ වගේම නිවන ලබා දෙන්නට මූලික වෙන නිසා මූල බීජයක් හැටියට හඳුන්වන්න පුළුවන් මේ විවිධ නම් වලින් හඳුන්වන මේ සද්ධාව සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන චෛතසිකයක් නිසා ඒක සෝබන සාධාරණ චෛතසිකයක් කියලා හඳුන්වනවා. එතකොට කුසල් සිතක් යම් තැනක වේ නම් එතන අනිවාර්යෙන් මේ කියන සද්ධාව තියෙනවා. ඒ සද්ධාව නැතුව කුසල් සිතක් ඇති වෙන්නට විදිහක් නැහැ. දැන් එතකොට අපට ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙමනම් අන්‍ය ආගමිකයන්ගේ සිත්වල කුසල් සිත් ඇති වෙන්නේ නැද්ද? ඒගොල්ලන්ටත් කුසල් සිත් ඇති වෙනවා. ඒ කුසල් සිත් ඇති වෙනකොට මේ කියන සද්ධාව තමයි ඇති වෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට අර ඒ කුසලය සම්බන්ධව ඇති වෙන සද්ධාව කුමක් නිසාද? ඒ කර්මය කර්මඵලය පිළිබඳව යම් විශ්වාසයක් පිළිගැනීමක් තියනවා නම් තමයි ඒ ගැන සද්ධාාවක් ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන ඊයට විශේෂ පැහැදීමක් නැති වුණාට යම් ප්‍රමාණයකට හරි ඒ කරන හොඳ දේ සහ එහි ඵලය පිළිබඳව හේතුව ඵලය පිළිබඳව යම් අදහසක් තියෙනවා නම් ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව තියෙන ප්‍රසාදය. ඒතකොට අන්න ඒ ප්‍රසාදය මත තමයි ඒ තනත්තාට කුසල ක්‍රියාව කුසලයේ සම්බන්ධව හැඟීමක් ඇති වෙන්නේ. ඒ හැඟීම ඇති වෙනකොට ඒකේ මේ කියන සද්ධාවේ මූලික ස්වરૂපේ තියෙනවා. හැබැයි ඒක නිවන් දකින්නට ඒගොල්ලන්ට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇයි ඒ? විමුක්තිය පිළිබඳව පැහැදිලිව පිළිගන්න විමුක්තිය පිළිබඳ කාරණේ Tamange මනසට පිළිගැනෙන විදිහේ ප්‍රසාදයක් නැහැ. ඒ ප්‍රසාදය ඇති වෙන්නෙම බුද්ධත්වයේ මුල් කොටගෙන. බුදුරජාණන් වහන්සේ මৌলিක බුදුරජාණන් වහන්සේ මৌলিක උනේ නැතිනම් ඒ විමුක්තිය කියන කතාවට අපේ මනස යොමු වෙන්නේ නැහැ. එහෙම නැති වුණොත් වෙන වෙන පටලැවිලිත් එකලා විමුක්තිය ගැන අදහසක් තියෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට කලිනුත් විමුක්තිය පිළිබඳව යම් යම් මතවාද පළ වුණානේ. හැබැයි ඒවත් තුළ එල්බ ගන්නෙ වැරදි දෘෂ්ටිවල. එතකොට මේ වැරදි දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය, මෝහ මූලික කාරණයක් ගැනත් ඒ අයට පැහැදීමක් තියෙන. එතකොට එතනදී කුසල් සිතක් නෙමෙයි. මෝහ මූලික විචිකිච්ඡා සංපයුත්ත සිත හෝ උද්දච්ච සංපයුත්ත සිතක් තමයි තියෙන්නේ. ඒතර ඒ බඳු තැනකදී ඒකේ සද්ධාව ඇති වෙන්න විදිහක් නැහැ. හැබැයි ඒ සිතෙත් යම් තමන්ගේ ශාස්ත්‍රවරය පිළිගන්න, ඒ ගමන් මඟ පිළිගන්න, ඒ වැඩපිළිවෙල පිළිගන්න ගතියක් ඒ සිත්වලත් තියෙනවා. තිබුණ නැත්නම් ඒ ලබ්ධිය තුල පවතින්න බෑනේ, ඒ දෘෂ්ටිය තුල පවතින්න බෑනේ. ඒතර ඒ තියෙන්නේ අර මිච්ඡා අධිමොක්කය. හැබැයි අන්‍යගමකෙන්ට අන්‍ය ලබ්ධකෙන්ට උනත් සැබවින්ම කුසල් සිතක් ඇති වෙනවා ඒ කුසල් සිතේ තියෙන මේ කියන සද්ධා. එතකොට මේ දෙක දෙකක් හැටියට අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. මොකද සද්ධාව සියලු කුසල් වලට පොදු සාධාරණ චෛතසික ධර්මයක් නිසා. හොඳයි එමනම් අද දවසට ඒ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.